හොඳයි එහෙනම් අද දවසේ කාල වේලාවත් ඉක්මලා යනවා. අපි එහෙනම් ධර්ම සාකච්ඡා මේ පමණකින් නිමා කරමු. අද දවසෙත් ප්‍රායෝගිකව වැදගත් වෙන බොහෝ කරුණු විමසුවා. ඒ වගේම න්‍යායාත්මක කරුණුත් විමසුවා. එතකොට අපි අද දවසේ ප්‍රඥාවේ අනන්‍ය ලක්ෂණ පිළිබඳ කතා කළේ අපි ලබන සතියේ ප්‍රඥාව ගැනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ලබන සතියෙන් අපිට බොහෝ කොට ප්‍රඥා පාරමිතාව ගැන විග්‍රහ කිරීම නිමා කරන්න පුළුවන් වේවි ඉතින් අපි මේකට කලබල වෙන්නේ නැතුව දින ගැන හිතන්නේ නැතුව ටිකෙන් ටික ටිකෙන් ටික පැහැදිලි කරන්නේ කාටත් අත්‍යවශ්‍යම වෙන්නේ මේ ප්‍රඥාව වැනි කරුණු දියුණු කර ගැනීම. ඒ නිසා ඒවා ගැන හොඳ පැහැදිලි විස්තරයක් ඇක්ටිව සාකච්ඡා කිරීම අපට වැදගත් වෙන නිසා. ඉතින් අද දවසේත් හැමදෙනාම වැදගත් කාරණා මතු කරමින් ධර්ම ශ්‍රවණය ධර්ම සාකච්ඡාව සිද්ධ කළා. මේ තුලින් ජනිත කරගත් සියලු කුසල් ඔබ හැමදෙනාටම ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දෙමාටම කෙරවසම්. සාදු සාදු සාදු. අප ගැන කරුණාවෙන් අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකකට අධික කාලයක් අපහට ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටලුවට පිළිතුරු සැපයූ ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමය පුණ්‍ය කර්මය පතන්නා බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හේතු වේවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ.